සදාන වහන්න මේක ප්‍රථම මේක පරිසම්පාද ධර්මයන් අල්ලා සර්ව දේශනා කියන පැතිලි කළා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන කොටස තමයි මේ දක්වා විස්තර කරලා තියෙන්නේ. අද මේකේ ප්‍රතිලෝම පැත්ත මේ ඇද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. වන්නේ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධා විඥාන නිරෝධා විඥාන නිරෝධා නාම රූප නිරෝධා මේ කැල තමයි අමාරුම කැල. පටිච්චසම්පාදයේ තියෙන ගාම්භීරම කොටස තමයි තියෙන්නේ. එතකොට මෙතන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කලින් කියව අවිද්‍යාව නිසා සංස්කාර තියෙනවා සංස්කාර නිසා විඥානය තියෙනවා විඥානය නිසා නාම රූපය තියෙනවා කියන කතාව. ඒකට අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනවා. මේ කාලපාදී සිංහල සරල අදහසේ ඒක අවිද්‍යාව කියන එක මේ අය දැන් දන්නා චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැතිකම කියලා. බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ විසින් තමයි අවිද්‍යාව විස්තර කළා තිබෙන්නේ. එතන මේ අවිද්‍යාව පාදක කරලා සංස්කාර ධර්ම කුසල කුසල කම්ම සංස්කාර ධර්ම රැස් කරනවා. මේක කුසල කුසල කම්ම සංස්කාර කියන වචනේ වෙනුවට බුදුරජාණන් වහන්සේ කාය සංඛාර වචේ සංඛාර දෙක සංඛාර කියන වචන තුනක් පාවිච්චි කරලා තිබෙනවා. එතනින් අදහස් කරන්නේ යම් කිසි කුසල හෝ අකුසල කර්ම කරන විට සිදු කරන ලබන කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා කියන එකයි. වචනවල වෙනසක් තිබුණාට අර්ථයේ කිසිම වෙනසක් නැහැ. එතකොට අවිද්‍යාව කියන එක නිසා අවිද්‍යාව තිබෙන තාක්කල් ලෝක සත්‍ය ඒ ආකාරයෙන් කුසල අකුසල කර්ම රැස් කරනවා. අවිද්‍යාව කියන්නේ ඇත්ත වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැක්ම කියන එක වුණා. ඊට වඩා ගම්භීර වූ කර්ම ප්‍රායෝගික වශයෙන් අවිද්‍යාව තුළ අන්තර්ගත වන බව දැනගන්නට පුළුවන්, තේරුම් ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අවිද්‍යාව තුළින් ලෝක සත්‍ය අවිද්‍යාව නිසා තිබෙනේ අවිද්‍යාව නිසා ලෝක සත්‍ය දන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක් කියලා. සාමාන්‍යයෙන් දුකක් වශයෙන් තේරුම් අරගෙන තිබුණා. මේ පංචස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුකක්මයි මෙතන දුකක් හැර වෙන කිසිවක් නැහැ කියන එක. සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. එතන දුකක්මයි දුකක් කර වෙන දෙයක් නැහැ කියන අවබෝධය යම් කෙනෙකුගේ සිත තුළ ඇති වෙනවා නම් එතන සම්මා දිට්ඨිය සම්මුගේ සිත තුළ පහළ වෙනයි කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. දුක්ඛ මේ උපජ්ජමානා උපජ්ජතේ දුක්ඛමාන දුක්ඛ නිරුද්ධමානා නිරුද්ධති තියෙන කාමකතින විචිකිච්ඡති ඒ ආදී වශයෙන් දක්වලා තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් මොකක්වත් නැතු. තමන්ටම අපරප්පච්චා ඥානමේ වස්තුකෝටි අන්නයගෙන් අසන්න නැතුව තමාගේම දැනුමක් බවට පත් වෙනවා. එත්තවතා කෝපච්ඡාන සම්මාදිට්ඨිය හොතේ එතකින්ම කෙනෙකුට සම්මාදිට්ඨිය පිහිටියා වෙනවා කියලා එහෙම දක්වපසොත්‍ර තියෙනවා. එතකොට මේ දුක ගැන හරි අවබෝධයක් නැතිකම නිසා පංචස්කන්ධ ලෝකය පවත්වාගෙන යාමට කෙනෙකුගේ සිත තුළ ආශාවක් ඇති වෙනවා. කියන්නේ මේන් පසුව මේ භවයෙන් පසුව තවත් භවයක ජීවත් වීමටත් ඒ වගේම මේ භවයේ මේ මරණ මොහොත දක්වා මේ පංචස්කන්ධ ධර්මයන් පවත්වාගෙන යාමට ආශාවක් ඇති වෙනවා. ඒ ආශාව තණ්හාවෙන්, දික්තියෙන් හෝ මානෙන් ඇතිවෙනවා. ඉතින් තණ්හාවෙන් වෙන්නත් පුළුවන් නැත්නම් බැරිදි මම මගේ කියන බැරිදි දෘෂ්ටියකින් වෙන්නත් පුළුවන් මානෙකින් වෙන්නත් පුළුවන්. ඔක්කොම එක වචනයකින් කියනවා සම්දරාගෙන් යුතුව වෙන්නත් පුළුවන්. කැමැත්තකින් සහැදෙන්නේ. එතකොට මේ දුක්ඛ සත්‍ය හරියට දන්න කෙනෙකුට මුළු විශ්වයම මේ පංචස්කන්ධ ධර්ම කොතන පැවතුනත් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් කියලා තේරෙනවා නම් මේ දුක්ඛ සත්‍ය පවත්වාගෙන යන්නට කැමැත්තක් ඇති වෙන්නේ ඒක කෙනෙක් කලකිරීමක් නිබ්බිදාවක් ඇති වෙනවා විරාගයක් නාල්මක් ඇති වෙනවා නිබ්බින්දන්තෝ විරජ්‍යති විරාගා විමුක්ති කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ කලකිරීම ඇති වෙනකොට තමයි නොයල්ම තියෙන්නේ නොයල්ම තියෙනකොට තමයි පංචස්කන්ධ ධර්ම අතහරින්න පුළුවන්. නිදහස් ගන්න පුළුවන්. එතකොට මේ දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් නැතිකම දුක්ඛේ යඥාන අවිද්‍යාවේ කොටස. මේක ප්‍රධාන වශයෙන්ම අවිද්‍යා පත්‍ය සංඛාරා වීමට හේතු වන කරුණක්. එතකොට අවි දුක්ඛ සමුදය සත්‍ය ලෝක සත්‍ය දන්නේ දුක්ඛ සමුදය සත්‍ය කියනකොට අවිද්‍යාව හෝ තණ්හාව හෝ කවර කරුණක් හරි කියන්නට පුළුවන් ඒක කියලා තේරුම් අරගෙන සිටීම නෙවෙයි මෙතන දුක්ඛ සමුදය කියන සත්‍ය දන්නේ කියන එකෙන් අදහස් කරන ලබන්නේ සමන්තම පැහැදිලිව අවබෝධ වෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, සත්‍යස්ස වශයෙන් දකින්නේ නැහැ. මේ පංචස්කන්ධ ලෝක ධර්මයේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදය සත්‍යය කියලා. අර කලින් දැක්කේ පංචස්කන්ධ ලෝකයේ පැවැත්මම දුක්ඛ සත්‍යයක් කියලා. මෙහිදී දකින්නේ මේ පංචස්කන්ධයේ පැවැත්මමයි දුක්ඛ සමුදය සත්‍ය වෙන දෙයක් නෙවෙයි. මොකද මේ පංචස්කන්ධ ධර්මයන් පවතින තාක්කල් තමයි ලෝකේ යම්තා දුක් තියෙනවා නම් දුක් ඇතිවන්නේ. මේ දුක් ඔක්කොම එතන පංචස්කන්ධ ලෝකයේ තුල වෙන වෙන තැනක නෙවෙයි. ඒ වගේම දුක් පහළවන ස්ථානයේ දුක් ඇති කරවනු ලබන ස්ථානය මේ පංචස්කන්ධ ලෝකය. ඒක නිසාමයි දුක්ඛ සමුදය සත්‍ය වන්නේ පංචස්කන්ධ ධර්මය. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට බෑ. තණ්හාව කියන්නේ පංචස්කන්ධයට ධර්මයක්, අවිද්‍යාව කියන්නේ පංචස්කන්ධ ධාරය. පංචස්කන්ධයට ධර්මයක්. මේ ඔක්කොම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් ක්‍රියාත්මක කරන ධර්මතාවයන්. ඉතින් මේ පංචස්කන්ධය මේකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා තේරුම් ගන්නට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට නැහැකි අවිද්‍යාව කියනවා. ඒක නිසා එතන දුක්ඛ සමුදය අඥානං කියලා දුක්ඛ සමුදය ගැන නොදක්වම තිබෙනවා. ඒ අවිද්‍යාව ලෝක සත්‍යයේ සිත්තල තියෙනවා. මම මේ කතා කරන්න යන්නේ අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධෝ කියන එක කියන්නේ. එතකොට දුක්ඛ නිරෝධ සත්‍ය ලෝක සත්‍යය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නේ ඒකාන්ත වශයෙන්ම නෙවෙයි. නිවන දකින්නට නම් අද්දුම වශයෙන් සෝවාන්වත් වෙනවා ඵල සමාධියට සමාදින අය නිවන කියන්නේ මොකක්ද කියලා දන්නවා ඒ වගේම සතරදාගාමී අනාගාමී ආදී මාර්ගඵල ලබන්න ඕනේ ඒ අයවත් දන්නේ නිරෝධ සත්‍ය ඒ ඇගේ දැනුම මට්ටමද දැනගත සර්ව සම්පූර්ණ වශයෙන් රහත් වූ කෙනෙක් පමණයි දුක්ඛ නිරෝධ සත්‍ය හේත සියයම දන්නේ එහෙනම් ඒකෙන් අදහස් කරන්නේ අර සෝවාන් සකදාගාමී අනාගාමී එක්කයි දුක්ඛ නිරෝධ සත්‍ය දැකලා නැහැ නිවන දන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ නිවන දැනගෙන කිසියට නැවත නැවත උපදීමේ ශක්තිය ඇතුවයි තියෙන්නේ මොකද දුක්ඛ නිරෝධයේ සර්වක් ප්‍රකාරයෙන්ම අවබෝධ වෙලා නැති නිසා. මෙතන දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද නෙවෙයි පවත්තං දුක්ඛං අපවත්තං සුඛං කියන තැන බුදුහාමුදුරේම දේශනා කළ තියෙන තැන කියන පරිදි මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නොපැවතීම යම් තැනක තියෙනවා නම් ඒකයි දුක්ඛ නිරෝධ සත්‍යය කියලා ඒකට තේරුම් ගන්න බෑ. සෝවාන් එකක් බෑ, සකදාගාමනක් බෑ, අනාගාමනක් බෑ. ඒ කියන්නේ නිවන ආස්වාද කරයි නිවන සුණසෝ නිදී. මේක වෙනම දෙයක්. නමුත් ඒකට තේරෙන්නේ නිවන සහිතව මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම යන්තාක් දුරට පවතිනවා නම් ඒ තාක් දුරට දුක තිබෙනවා. ඒක නිසා දුක නැති කිරීම කියන්නේ ඒ කාන්ත වශයෙන්ම පංචස්කන්ධ ධර්මයන්ගේ නිර්වශේෂ වශයෙන් නිරුද්ධ වියම්. අර කියන්නේ එක මාත්‍යක්වත් ඇතිරි නෙවි සම්පූර්ණයෙන් නිවියම්. එහෙම නිවියාමකට පත්ුනේ නැත්නම් දුක්ඛ නිරෝධයක් සදාකාලික වශයෙන් ඇතිවන දුක්ඛ නිරෝධයක් කෙනෙකුට අත්දකින්නට බෑ. ඒ කියන්නේ බුදු වෙලාගේ ටිකක් කායික දුක් විඳින්නට වෙනවා. පිස්සාපිපාසා දුක් විඳින්නට වෙනවා. ඒවා මානසික වශයෙන් බලපාන්නේ නැති වෙන එක වෙනම කරුණක්. වේද රෝග ඇදීමේ දුක් ඇති වෙනවා. වෙන දෙයක්ලා රහතන් වහන්සේලා ඒ කාලේ බුදුහාමුදුරු ඉන්න කාලේ මේ දුක ඉවසන්නට බැරුව බෙල්ල කපාගෙන මැරිච්ච අවස්ථා, සීදීනාන් කරගත්ත අවස්ථා දක්වා තිබෙනවා සන්නා ලෝකෝධිකහාමුදුරුව, වක්කලීහාමුදුරුව වෙනවා. ඒක වෙනම සූත්‍රවල දෙලින්ම දක්වා තිබෙනවා ඒවා. එතකොට ඒ කියන්නේ රාත්‍රිවත් ඒ දුක ශාරීරික දුක තිබෙනවා මානසික දුක් නැති වුණාට නැති වුණා දුක සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙන්නට ඒ වගේම ඒ කියන්නේ ඒක අපමණ හේනුවක්වත් දුකක් නැතුව නැත්තටම නැති වෙන්නට ඒ දුක නැති වීම සදාකාලික වීමට කවදාවත් අල්ප මාත්‍රයක දුකක්වත් නැවත නූපදීමටවත් අව යම් කිසි දෙයක් කළ යුතු නම් ඒ දේ අනුතිසරණේ සම්පූර්ණයෙන්ම පිරිනම් පෑම. ඒ නිසා දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කළා කියන්නට බෑ. අපල නිරෝධ සත්‍ය අවබෝධ කළාට පංචස්කන්ධයේ පැවැත්ම තිබෙන තාක්කල් ඒක නඩත්තු කරන්නට ඕනේ, කවන්නට ඕනේ, පොවන්නට ඕනේ, දෙහි දෙන්නට ඕනේ, විචාරවට පත් වෙන ඒවා ඇති වෙනවා, නැති මඳුරු දුක් ඇති වෙනවා, සාපිකාසා දුක් ඇති වෙනවා, නොඑක ආකාර දුක් වෙනවා, යම් මරණ දුක පවා එනවා. දැන් මොගලන් මහරහතන් වහන්සේ දැන් මිනිස්සු 500 දෙනෙක්, කුරු 500 දෙනෙක් ගහලා ගහලා මේ ඇටකට කුඩු වෙනකම්ම ගහලා මරණයට පත් වෙන බව මේ අහලා තියෙන කර්ම. ඉතින් හිතලා බලන්න ඇටකට කුඩු වෙනකම් අහල්ලට බඳු තරමට අටකඩු කුඩුණයි කියලා දක්වලා තියෙන පොත්වල අපිට මේ පොඩි අටකාරයට කටුවක් යන්තම් ඉදිතලුවත් නැත්නම් කැටමක් කොයිතරම් දුකක් ඇති වෙනවද කොයිතරම් නම් විශාල දුකක් ඒ විදිහට අත්දකින්න නැද්ද කියලා කල්පනා කරලා මේ දුක තියෙන පංචස්කන්ධ ධර්මයේ පවතින තාක්ක. එතකොට රහත් වෙච්ච කෙනාට පමණයි තේරෙන්නේ මේ පංචස්කන්ධයේ නොපැවතීම තියෙනවා නම් ඒ තමයි දුක්ඛ නිරෝධය කියන්නේ. එතකොට දුක්ඛ නිරෝධයේ පැවැත්ම ඒ කියන්නේ නිර්වාණ ධාතුව පැවැ නිර්වාණය අත්දකින සෝවාන් සකදාගාමී අනාගාමී ඒ වගේම ධාත් වෙච්ච කෙනෙකුත් ඒ අත්දකින්නේ පංචස්කන්ධ ලෝකයේ තුලින් දැන් රූපස්කන්ධයක් තියෙනවා වේදනා සංඥා සංඛාර විඥානක් තියෙනවා මේ ස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක් ඒක නැති තැනමයි නිරෝධය මේක නැති වීමමයි හොඳ කියන මේ දුක්ඛ නිරෝධය ගැන අවබෝධයක් සාමාන්‍ය කෙනෙකුට අත්දැකීමට අන්නේ ඒ අඥානිකම තියෙනවා. දුක්ඛ නිරෝධය අඥානං කියන්නේ. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන දැනුමක් නැහැ මොඩකමක් තියෙනවා. ඒ සෝවාන් වෙච්ච කෙනා දුක්ඛ නිරෝධය දැකලා තියෙන්නේ. ඒ මා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩලා තියෙන්නේ. සකදාගාමී අනාගාමී එක්කෙනත් එහෙම වඩලා තියෙන්නේ. රහත් වෙච්ච කෙනත් වඩලා තියෙන දුක් නිරෝධ ගාමිනී පරිපදාව ආර්යශාන්ත මාර්ගය. රහත් වූ කෙනාට දුක් නිරෝධ ගාමිනී පරිපදාව කියන්නේ ආර්යශාන්ත මාර්ගය නෙවෙයි. ආර්යශාන්ත මාර්ගයේ රහත් වීම දක්වා නිවන් අවබෝධ කිරීමට තියෙන පිළිවෙත් පිළිවෙත් මාර්ගය. යම් කෙනෙක් රහත් කළා නම් නිරෝධය දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා නම් ඒ රහත් වීමමයි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. ඒක නිසා තමයි නැවත දුකක් නැති නොවන ආකාරයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් පහනක් වෙනවාසේ ඒවා දමන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා එවැනි කෙනෙකුට දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය නෙවෙයි දුක්ඛ නිරෝධ සත්‍යයි. ඒ දුක් නිරෝධ සත්‍ය වෙන කෙනෙකුට දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍යයක්. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට කොහෙත්ම දකින්නට බැරි දෙයක්. දකින්නට බැරි දෙයක් නිසා ඒ අය දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය යථා පරිද්දන් ඉන්නේ ඒ අවිද්‍යාවක් කියන කෙනෙකුගේ සිතට. දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාය අඥානයි. ඊළඟට මේ ලෝක සත්‍ය සාහිත්‍ය නැති සෑම කෙනෙක් මෙතන මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීමේ පැටලෙන සිටිනවා. මම කියන හැඟීම තිබෙන අස්මිමානං අස්මිමානං කියලා දක්වලා තියෙන අස්මිමානෙ විස්තර කරනකොට මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. මේ සක්කාය දිට්ඨිය නෙවෙයි මේ අත්කතාවෙන්. සක්කාය දිට්ඨිය කියන්නේ ආත්මයක් තියෙන පංචස්කන්ධ ලෝකයේ තුල තියෙන හැඟීමට. එතකොට මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම රහත් වෙන තෙක්ම කෙනෙකුගේ සිත තුළ තිබෙන දෙයක්. ඒක නිසාම මම කියන හැඟීමෙන් යුතුව කටයුතු කිරීමේ අවිද්‍යාව ඔවුන්ගේ සිදුවලා තියෙනවා. ඒ අවිද්‍යාව නිද්ද කරලක් නැහැ. ඒක අමතරව සාත්ත්ව කෙනෙකුට පමණයි මේ ලෝකයේ සියලුම දේවල් නිවන සහිතව සිතින් පැත්තකට අයින් කරන්නට පුළුවන්. විසි කරන්න පුළුවන්. අනිත් අය සෑම කෙනෙක්ම උපාදාන කරනවා, අල්ලනවා, ගාමී කරනවා. නිවනකට හිතපත් කරගත්ත කෙනෙක් වුණත් ඵල සමාධියට අනේ මේක සත්‍යයි මේක සත්‍යයි කියලා මේක මහා නිරාමිෂ සෝයක් කියලා ඒක කෙරේ පවා තමන්ගේ ඡන්දයක් කැමැත්තක් තියෙනවා. ධ්‍යානසෝ ඉඳන කෙනෙකුට ඡන්දයක් කැමැත්තක් තියෙනවා. ඉතින් ඒක පවා අතහරින්නට පුළුවන් ශක්තියක් සහස් වූ නැති කෙනෙකුට සහල් නැති කෙනෙකුට කවදාවත් ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන නිබ්බාන නාබිනන්ද කියලා. නිබ්බානේ උඹලා ආස්වාද ගන්න අභිනන්දනය කරනවා කියන්නේ හොඳයි හොඳයි ලස්සනයි කියලා. මේ මේ කියලා රසවත් කියලා ඒක ආස්වාද කරන එක. ඒකයි හිතෙන්නේ. අභිනන්දති අභිවදති අදෝසාරිත්‍ති කියලා වචන තුනක් තියෙනවා. ඒ කියන්නේ අභිනන්දති නිබ්බාන නාබිනන්දති නිබ්බානේ අභිනන්දනය කරන්නේ. මේක කියනකොට ආමුදුරු 500 දෙනෙකුට ඔබ දේශනා කළේ ආමුදුරු 500 දෙනා මේ ධර්මය අහලා බුදුහාමුදුරගේ ධර්මයට නොසතුට කරනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේම එකම අවස්ථාවක් තියෙන බුදුහාමුදුර කරා ධර්මයේ දේශනා කරාට පස්සේ අනිත් ආමුදුරු නොසතුටපත් නැහැ. මෙතෙන්දි තමයි ඒක දක්වලා තියෙන්නේ. ඒකද ඒගොල්ලන්ට ඒකත් ඒ කියපු කාරණාවත් නොසතුටට හේතු වෙන කාරණා. එතකොට ඒක එහෙමනම් මිනිස්සුන්ගේ තේරෙන්නේ නැහැ මේ සියල්ලම අපහැරීමේ තියෙන අපහැරීමෙන් ලැබෙන සුවය. ඉතින් ඒක දන්නේ ඒ දන්නේ කියලා විද්‍යාවත් ඔහුගේ පිට තුළ තියෙනවා ඒ කියන්නේ පිට තුළ තියෙනවා. මේවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයට ධර්මයේ විස්තර කරනකොට කියන කරුණ නෙවෙයි ඒක අමතරව කිය යුතු කරුණ. ඉතින් අර යම් කිසි කෙනෙකුට අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා සිටිනවා නම් නිවනක් සහිත මේ ඔක්කොම දේවල් අත්හරින්නට පුළුවන්. අතහැරලා සිත පවත්න්න බන්තා සියුම් දැමීමක් පවතරක් පවතින ඉතාමත්ම සියුම් දැමීමක් පව සමනක් පවතින තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. එහෙම වුණකොට Tamanda තේරෙනවා, එවැනි කෙනෙකුට තේරෙනවා මුළු ලෝකයේ කිසිම දෙයක් කෙරෙහි මගේ සිත තුළ දැන් තණ්හාවක් තියෙන්නට බැහැ නේ තණ්හාව අශේෂ විරාගනේ දෝෂාංගෝ ප්‍රතිසංගෝ සංඥාවේ සමාසයක්වත් නැතුව මෙතන නිරුද්ධ වෙලා මොකද කිසිම දෙයක් නැතුව ඔක්කොම ඇවිල්ලා. එතකොට තියෙන ඉතාම සියුම් දැනීමක් ඒකත් පවතින එක දුක්ඛ සත්‍යයක් හා දුක්ඛ සමුදයක් සත්‍යයක්ද කියලා දැකලා අතහරින්න අතහරිනවා ඒක නිරුද්ධ වෙන්නේ නැතිව ස්වභාවික වශයෙන් පවතින නිසා ඒක ඒක කෙරෙහිවත් ඇලීමක් නැහැ මුළු විශ්වයේම තියෙන සෑම ධර්මයක් කෙරෙහිම සාම ධර්මයක් කෙරෙහිම හිත නිදහස් වෙන අයින් වෙනකොට මුළු ලෝකයේ කිසිම දෙයක් කෙරේ කිසිම තණ්හාවක් නැහැ කියන ඒ අවබෝධයේ පැහැදිලිව දකින එවැනි අවබෝධයක් අන් කිසි කෙනෙකුට දකින්න බෑ ඒ අවිද්‍යාවන් ලෝකපත්‍ය බලපවතින. එතකොට මේ සියලුම ධර්මයන් නිවන සහිත නිගීයමක් සම්පූර්ණයෙන් අතහැරීමක් ඒ ආකාරයෙන් දකින පුද්ගලයාට පැහැදිලිව පේනවා මගේ සිත තුළ කිසිම අල්ලා ගැනීමක් නැහැ අල්ලා ගන්න දෙයක් නැහැ අල්ලා ගන්න අල්ලා ගන්න දෙයක් තියෙනවා උපාදාන කරන්න දෙයක් තියෙනවා මෙතන මුළු විශ්වයම තමන්ගේ පංචස්කන්ධ ලෝකය සහිතව නිවන සහිතව ඔක්කොම දේවල් අතහැරියත් පස්සේ උපාදාන සම්පූර්ණ නිවිදයි ඒක පැහැදිලිව තමයි අත්දකින්න. ඉතින් ඒක අත්දකින්නට ඒක දකින්නට එවැනි සත්‍යයකටපත් නොවු කිසිවෙකුට හැකියාවක් නැහැ. මේ අවිද්‍යාව ලෝක සත්‍යයේ පිටතට තියෙනවා. එතකොට මේ අන්තිමට ඉතුරු වන ඒ සියුම් දැනීම මාත්‍රයක් කියන්නේ කියන්නටත් බැරි සියුම් දැනීම මාත්‍රයක් තියෙනවද නැත්නම් නැතිවත්. මේක තමයි පවතින එකම දුක්ඛ සත්‍ය මේක තමයි දුක්ඛ සමුදය සත්‍යය කියලා. අන්තිමේ දුක්ඛ සත්‍යය සහ දුක්ඛ සමුදය සත්‍යයේ අන්තිම අවස්ථාව මේකයි කියලා දකින්නට පුළුවන් කෙනෙක් මේ ඉස්සේ නෑ ඒ සත්‍යයටපත් වෙන්නේ. මෙහෙම නැති කෙනෙකුට බෑ. ඒ දුක්ඛ දුක්ඛ හා දුක්ඛ සමුදය පිළිබඳ අවිද්‍යාවක් කෙනෙක් ඒක පවතින. මේක අන්තිම වශයෙන් පවතිනවා ඒ අන්තිම හිතනම තත්ත්වය තමන්ගේ ජීවිතයේ තමන්ගේ ඒක අත්දැකගෙන කෙනාගේ කයේ තියෙන ශරීරයේ තියෙන සැලැස්මක් ශරීරයේ පැවැත්ම ශරීරයේ තියෙන ඉන්ද්‍රියන්ගේ අත්පරිදි ක්‍රියාකාරීත්වය ඒ වගේම රූපස්කන්ධයේ පැවැත්මට හේතු යම් යම් කරුණු දෙනවා ඒ සියලුම කරුණු මත ඒක රඳාපවතිනවා ඊට අමතරව අතීතයේ කරන ලද පෙර භවයේදී ප්‍රතිසන්දි ගැන දුන කර්ම ශක්තිය මත මේ පාඩම. මේ කර්ම ශක්තිය ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදයක් සත්‍යයක් කියලා ලෝක සත්‍යයට සාමාන්‍ය ලෝකයට දකින්න යයි එදා දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් කර්මයේ ක්‍රියාත්මක වෙන මේ දුක්ඛ ස්කන්ධය දැනට කළා අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන ආකාරයෙන් මේ දුක්ඛ සත්‍යම දැන් දුක්ඛ සමුදය සත්‍යයක් බවට පරිවර්තනය වෙලා ක්‍රියාත්මක කරනවා නේද කියන කරුණ දකින්නට සාමාන්‍ය ලෝක සත්‍යයට බෑ ඒ අනුභවයෙන් තියෙනවා. එතකොට ඒ කර්ම ශක්තිය නිරුද්ධ වීම හෝ එසේ නැතුව ජීවිතයේ පැවැත්මට හේතු පාදක වන ආවර කරුණක් හෝ නිරුද්ධ වීම තුළින් මේ දෙකම නිවි යනවා කියන එක දකින්නට පුළුවන්කමක් නැහැ ඒ නිවි අනිත් ලෝක කිසිම සත්‍යයක. ඒ අවිද්‍යාවත් එවැනි ලෝක සත්‍යයේ සිටතර ක්‍රියාත්මක කරනවා. එතකොට මෙතෙන්දී මේ සියලුම ධර්මයන් සියල්ලම සිටින් අතහැරලා සියල්ලම කෙරේ තියෙන බැඳීම් උපාදාන මම කියන හැඟීම් අවිද්‍යාව ආදී ධර්මයන් අතහැරී පවතින මේ ධර්මයන්ගේ පැවැත්ම යම් තැනක නැති යනවා නම් එතනමයි ශාන්ත එතනමයි ප්‍රණීත ඒක නැති යාමමයි දුක්ඛ නිරෝධ සත්‍යය කියලා එවැනි කෙනෙක් අත්දකිනවා ඒකේ අත්දකින්නට නැති කිසි කෙනෙකුට දුක්ඛ නිරෝධ සත්‍යය මෙතනයි කියලා දකින්නට බෑ ඒ අවිද්‍යාව සිදුවන කරනවා එතකොට මේ විදිහට මේ ඔක්කොම ධර්ම යම් මගේ මරණයෙන් පස්සේ ඒ දැනත්තාගේ මරණයෙන් පසුව ඒ කියන්නේ කාර්කම්මේ නිරුද්ධ වීම හෝ ජීවිත ශක්තිය නිරුද්ධ වීම නිසා මේවා ස්වභාවික වශයෙන්ම ලෝකේ හැම සත්‍යෙම මරණයටපත් වෙනවා. ඒ වගේම මේකත් නියත වශයෙන්ම මරණයටපත් වෙනවා නිවෙනවා. මේ නිවෙනකොටම කර්ම ශක්තිය පසුපසින් නැති නිසා ලෝකේ කිසි කෙනෙක් කිසිවක් අල්ලාගෙන නැති නිසා ඊටත් අමතරව විශේෂයෙන්ම දක්නා ලෝකේ කොයි තැනක කවරෙක් කියලා ඉපදුණා මොන දෙවියෙක් මොන බ්‍රහ්මයෙක් කියලා ඉපදුණා සෑම තැනම මේ නාම ධම්ම ප්‍රතිසන්දි විඥානය යනවා ඒ ප්‍රතිසන්දි විඥානයට අනුකූලව නාමක නාමස්කන්ධ සහ රූපස්කන්ධ පහළ වෙන ඕපාදික වශයෙන් හෝ කවරාකාරයකින් හෝ ඒ සෑම කෙනෙම මේ ඔක්කොම මම මගේ කියලා අල්ලාගෙන මුළු විශ්වයේම සත්‍යය ඉන්න මේක කොයිතරම් අවිත් මිත්‍යාවක්ද කියලා දකිනවා සියුම් ප්‍රඥාවකින් ඒක දකින්නට ඉගෙන කියලා ඉඳපාදින සාමාන්‍ය සත්‍යයකට එතකොට ඒ පුද්ගලයා පැහැදිලිවම පේනවා මේ සියලුම ධර්මයන් මේ ආකාරයෙන් මරණයදී නැති වී යනකොට අර විදියට මුළු විශ්වයමත් පිටින් අතහැරිලා විශ්වයේ කිසි තැනක මේ ප්‍රතිසන්දේ ඥානයේ ගිහිල්ලා එල්ලෙන එකට කිසිම ප්‍රතිපත්තියකුත් නැහැ ඒ ප්‍රතිසන්දි විඥානයේ ගොස් දෙල්ලෙන්නට පස්වෙනි ක්‍රියාත්මක වෙන යුතු කර්ම ශක්තිය ආදී ධර්මත් කිසිවක් නැහැ. මේක පහනක් වෙනාසේ දෙවෙනා නිවෙනකටම ධාතිය සේවනා කිනා ධාති කියලා. ඒක දකින්නට පුළුවන් කිසිම සමදෙක් නැහැ එවැනි පැත්තකටපත් වෙනු. එතකොට ඒ අවිද්‍යාවක් වෙනවා. මෙන්න මේ අවිද්‍යාව මේ ආකාරයෙන් පිටතට ක්‍රියාත්මක වෙන විට ලෝක සත්‍යය කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා කුසලක්ෂ කර්ම රැස් කරනවා උපාදාන කරනවා මම මගේ කියලා හිතනවා ඔක්කොම දේවල් කරනවා මේ පුද්ගලයාට පැහැදිලිවම පේනවා අර කාම පැහැය යෝනිගේ දැනි මාත්‍රය අසුපර යතුලින් තියෙද්දී මතු පිට සිටින් ඇහැ කන නාසය දිව ශරීරය මනස ආදී ධර්මයන් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බාදී බාහිර අරමුණු ලෝකේ පවතින මේ අරමුණු සහ ඉන්ද්‍රිය ධර්මයන් සම්බන්ධ වීම තුළින් විඥාන ස්කන්ධය තියෙනවා සංඥා ස්කන්ධය තියෙනවා සංස්කාර ස්කන්ධය තියෙනවා ඒකට අනුකූලව රූප ස්කන්ධය පවතින මේවා විහි මෙච්ඡන්ද හැලියක් කැකෑරෙන්නා කැකෑරි කැකෑරි රේපත්තර පංචස්කන්ධ ධර්මයන් ඇති ඇති නැති නැති යන මේක පිළිකරන්න අල්ලාගත් එක කොච්චර මොඩකමක්ද මේක නොදත් එක කොච්චර මොඩකමක්ද කියලා එවැනි කෙනෙක් දකිනවා ඒක දකින්න සාමාන්‍ය කෙනෙකුට බෑ. එවැනි කෙනෙක් දකිනවා මේ සංසාරේ අසීමිත කාලයක් පුරා ඉපදී ඉපදී නැවි නැවි නැවි නැවි ආව සසරෙන් සසරට ගියා මේ සුදු ධම්මයේ සුළු වුණාට අපි ගම්බීර ධර්මයේ අවබෝධ කරගන්නට නොහැකි නිසා අන්න ඕක දකිනවා ඒක දකින්නට සාමාන්‍ය කෙනෙකුට මේ ආකාරයෙන් අවිද්‍යාව කෙනෙකුගේ සිත තුළ ක්‍රියාත්මක වීම නිසා තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරාව අවිද්‍යාව නිසා සංස්කාර රැස් වෙන්නේ මේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වීම එකවර සිදුවන ධර්මතාවයක් නෙවෙයි සෝවාන් වෙනකොට නම් තාක් මට්ටමකට අවිද්‍යාව නිරුද්ධ වෙනවා ඒ කියන්නේ සක්කාය දිට්ඨි පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇත්තේ කියලා හිතාගෙන යම් කිසි කෙනෙක් මේ සිත තුළ අවිද්‍යාවක් තිබුණා නම් ඒ අවිද්‍යාව නිරුද්ධ වෙනවා මේ අවිද්‍යාව කියන එක තමයි සිත තුළ පවත්නා වූ ධර්මයක් බාහිර ලෝකයේ තියෙන ධර්මයක් නෙවෙයි. හොඳක් වෙනවා. ඒ සාමාන්‍ය මිනිසුන්ට අවිද්‍යාව කියනකොට මටත් ඒක තේරෙන්නේ නැහැ. අවිද්‍යාව කියනකොට මේ මහා බරපතල දෙයක් අයින් කරන්න බැරි දෙයක්. මේක නිකන් බාහිර වශයෙන් කල්හිතට බර පැටලිලා තියෙන දෙයක් ආදී වශයෙන් එහෙම තමයි සාමාන්‍ය කෙනෙකුට ඒක අවබෝධ වෙන්නේ. හැඟෙන්නේ. නමුත් අවිද්‍යාව කියන්නේ Tamange සිත තුළ තියෙන සිත තුළම පවත්නා නොදක්කම. ඒක නිසා අපිට ඒක අයින් කරන්න පුළුවන් නැත්නම් අයින් කරන්නට බෑ. මේ සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය ඇතිකම් ගමන අවිද්‍යාවක් තියෙනවා නම් මේ අවිද්‍යාව නෙමෙයි. සකදාගාමි වෙනකොට ඕලානික වශයෙන් කාමරාග ඇති කටික තියෙන සංගෝල ධර්මයන් තුළින් සිදුවන කායික වාචික මානසික ක්‍රියා ආදී ධර්මයන් සිදු කරන යම් කිසි අවිද්‍යාවක් තියෙනවා නම් ඒ ඕලානික කාමරාග පටික ඇතිකම් ලැබුණ අවිද්‍යාව නිරුද්ධ කරන නිරුද්ධ වෙනවා. අනාගාමී වන තත්ත්වයට පත්වන සියුම් වශයෙන් අනුසාගත වශයෙන් ඇති වෙන කාමරාගයේ පටිගය. කාමරාග පටිග අනුසය සම්පූර්ණ නිරුද්ධන ඒ කාමරාග පටිග අනුසය සිත තුළ ප්‍රයාත්ම තියෙනට හේතුපාදකෝ අවිද්‍යාව එතකොට නිරුද්ධ රහත් වෙනකොට රූප රාග රූප රාග මාන උද්දච්ච විඥා කියන සංගෝල ධර්මයන් පහණය වෙනවා ඒ සංගෝල ධර්මයන් ඇති කර දීපෝ විද්‍යාව සම්පූර්ණ නිරුද්ධ වෙනවා ඊට අමතරව අවිද්‍යාව නිරුද්ධ වන්නේ මම කියලා කෙනෙක් සිටී කියන ඇඟීම තිබෙන තාක්කල් ඒ හැඟීම නිරුද්ධ ඒකනේ භවනා කරනකොට මුළු විශ්වයම සම්පූර්ණ ශූන්‍ය තත්ත්වයකට පත් වෙලා අධ්‍යකාශයක් බවට පත් වෙනවා. මේ යාමක් දකින්නට පුළුවන්. ඒකේ දකින්නකොට මුළු විශ්වයේ කිසිම රූප ධර්මයක් අරමුණු කරන්නට නැහැ භවනා කරන්න ගන්නට නැහැ. එතකොට දැනීම මාත්‍රයක් පමණක් පවතින මේ දැනීම මාත්‍ර නිරුතුයි ඊට පස්සේ මේ ලෝකයේ කිසිම තැනක කිසිම සත්‍යයක් නැති බව කිසිම ආත්මයක් නැති බව අත්දැකෙනවා. එතකොට තමා කියලා කෙනෙක් ලෝකේ නැහැ. තමා මේ ලෝකයේ කිසි කෙනෙකුට අයත් නැහැ. මේ ලෝකේ බාහිර කිසි කෙනෙක් තමාට අයත් නැහැ. බාහිර කිසි කෙනෙකුට තමා කිසිම නෑදෑමිත සම්බන්ධකමකුත් නැහැ. මේ ආකාරයෙන් මේ පරම කෝෂ්ඨ වශයෙන් ඇති දකින්න ලැබෙන මුළු විශ්වයේම තියෙන රූප ධර්මයන්ගේ නිරෝධේශ නිරෝධයකොත් නාම ධර්මයන්ගේ නිරෝධේශ නිරෝධයකොත් දකින කෙනාගේ සිත තුළ සර්ව සම්පූර්ණ ශූන්‍යත්වයක් තිබෙනවා. ඒ ශූන්‍යත්වයේ තිබෙන ස්කන්ධ ධර්මයන් අයින් කළාට පසුව අස්මිමානෙ නිරුද්ධයි. ඒ අවිද්‍යාව නිරුද්ධයි. අන්න ඒ අවිද්‍යාව නිරුද්ධ වූ කෙනාට ඇති වෙනවා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන කප්පේ. අවිද්‍යාව නිරුද්ධ කරාට පස්ව සංස්කාර නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ විමුක්ත සිතක් උදා වෙනවා. විමුක්ත සිත කියන්නේ රහත්ෝ කෙනෙක්ගේ ගැඹුරින් පවත්නා සියුම් දැනීම මාත්‍රයක් මත පිළිසිත ඔහේ ක්‍රියාත්මක වෙද්දී ඒ සිත ඒකේ පාඩිය ඔහේ තනියම පැතිර තියෙනවා. කිසිම දෙයක් හිතන්නට බෑ කිසිම අරමුණක් ගන්නට බෑ ඒක කිසිම අරමුණක් ඇත්තේ නෑ කිසිම කුසලයක් ගන්නට බෑ අකුසලයක් කරන්නත් බෑ මොන අන්දලයක්වත් ඒකෙන් හිතන්නවත් මොනවත් බෑ සුඛයෙන් ගැනීම පමණයි මුළු විශ්වයම ඈත්ෙච්ච එකක් කිසිම දුකක් දැනෙන්නේ නැහැ සැපක් දැනෙන්නේ නැහැ මොකක්වත් ඒක කිසිම බලපෑමක් කරන්නට අමත්‍යයක් මේ විශ්වේ නැහැ ඒ සෙන්දනි මේකට තමයි අපුප්පාචේතෝ විමුක්තිය කියලා බුදුහාමුදුරු දක්වන්නේ ඒකට තමයි විමුක්ත චිත විමෝචන චිත්තං කියන වචනේ බුදුහාමුදුරු දක්වන්නේ ඒකට තමයි බුදුහාමුදුරු අනිදර්ශන විඥානයේ නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න උදර විඥානය කියන්නේ ඒක තමයි බුදුහාමුදුරුවෝ අපපටිච්චිත විඥානය කියලා දක්වන්නේ කිසි දෙයක පිටලා නැති විඥානය කියලා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ සබ්දතෝ පබං කියන වචනේ ප්‍රකාශ කරන හැම ආපැත්තකින්ම ප්‍රභාෂෝ සත්‍ය කියලා දක්වන්නේ. මේකට තමයි බුදුහාමුදුරුවෝ අන්නේ පබස්තර මිදම් වික්‍රේ චත්තම් මේ චිත මහණෙනි ප්‍රභාෂරයි කියන්නේ. සංකේතෝ ආගන්තුකේ උපක්ලේශේ උපක්ලේශම් බාල උපක්ලේශ ධර්මයන් තුළින් මේක බැසි යනවා. පිළිතියා ඉතින් මේක පොත්පත්වල දක්වන්නේ බහාංග සිත කියලා එක සම්පූර්ණ විශේෂ සිදුන වෙන පොතක්. බහාංග සිත කියන එක ඒගොල්ලෝ හිතන්නේ මනුස්ස ලෝකයේ ඉපදෙන කෙනෙක්ගේ කුසල සිතකින් පහළ වෙන්නේ. බහාංග සිත කුසල ගන්නත් පුළුවන් අකුසල ගන්නත් පුළුවන්. විපාකයක් බහාංග සිත කියන්නේ. මොකද නරක තැන් වලත් උපදින අයගොල්ලන්ගේ බහාංග සිත්තේ අපායට උපදින්නේ ප්‍රතිසංවේඥාණයකින් තමයි. ඒගොල්ලන්ට බහාංග සිතක් තියෙනවා. ප්‍රේතයන්ට බහාංග සිතක් තියෙනවා. ඒ සංසග්ගයන් භාවංග ටිකක් තියෙන ඕක ඇති පබහස් කරන භාවයක් නේ. මෙන්න මේ සත්‍යය තමයි අර අන්තිමටම ඉතුරු වෙච්ච කතේ තමයි පබස්සන නිදන් වික්‍රේ සිත්තන් කියන එකෙන් බුදුහාමරෙන් උන්තරේ මේ විදිහේ විවිධාකාරයෙන් විවිධ වචන වලින් මේ සත්‍ය උන්වහන්සේ පෙන්වලා තියෙනවා. මේ පිට ඇති කෙනාට පැහැදිලිවම පේනවා තමන්ගේ අවිද්‍යාව මෙතනින් නිරුද්ධ වෙච්ච නිසා කිසිම සංස්කාරයක් දෙයක් ගෑවෙන්නේ නැහැ. ඇති වෙනවා නෙමෙයි. ගාවන්නටවත් බෑ. ඔක්කොම මොකක්වත් ඒක මම කියනවත්, මගේ කියනවත්, නිවන කියනවත්, නිවන උසස් කියනවත්, බුදුහාමුදුරුවෝ කියනවත්, ධර්මයේ කියනවත්, සංඝයා කියන මොකක්වත් ඒකට කිට්ටු කරන්න ගාවන්න බෑ. ඒක පැත්තකට පැනලා අපි සිවුන් දැනීමක් වශයෙන් පවතින සත්‍යයක් පමණයි. ඉතින් සිතන්නට කියන්නට මොකක්වත් ඒක බුදුහාමුදුරන්ට ගදුකන සෝතේ දක්වන මෙමෙන්නේ සිතක් ඇති කෙනාගේ මේ සිතේ අරමුණ මොකක්ද කියලා. දෙවියෝ මානව අකුම සත්‍ය ආදී ජෝක සියලුම සත්‍ය සිතුවත් ඒ ඒක දකින්නට බැහැ කියලා. මොකද නැති දෙයක් දකින්නට කාටවත් හැකියාවක් නැහැ. ඒකයි. එතකොට මේ සිත තේන පුද්ගලයාට පැහැදිලිවම තමන්ටම පේනවා කිසිම සංස්කාරයක් ඒ සිත තුළ ජනිත වන්නේ නැත. ඒ සිතම තමන්ගේම පිරිසිදු සංසිඳු ගිය සීල ස්කන්ධය බවට පත් වෙනවා. කියන්නේ බාහිර ලෝකයේ සීලය කියන්නේ ලෝකයට පෙන්වන්න කරන ලබන කායික වශයෙන් සංවර වේලා වාචික වශයෙන් සංවර වේලා මානසික වශයෙන් සංවර වේලා ඕවා වම කරන දෙයක්. මේ සිත ඇතුලේ තිබෙන ඒවා කරේ තනන් දුරට ගණන් ගන්නෑ. ඒකම නිවි සංසිඳීගේ සීල ස්කන්ධයක් බවට පත් වෙනවා. බාහිර ලෝකයා සමාධිය වඩන්න යනවා ධ්‍යාන වඩන්න යනවා උත්සාහ කරනවා සමාධිය. මේ පිටම යම් සාන්ත සමාධියක් බවට පත් වෙන සංසිඳීගේ සමාධිය. පටිච්චසමුප්පාද සමාධිය කියන්නේ. අර පටිච්චසමුප්පාද සීල කියන්නේ අර කලින්. මේ පිටම මහා ප්‍රඥා ස්කන්ධයක් ඒකම පටිච්චසමුප්පාද ප්‍රඥා කියන தත්ත්වයටපත් වෙනවා. මේකම පටිච්චසමුප්පාද සංකේතයේ විමුක්තියක් පටිච්චසමුප්පාද විමුක්තියක් හේතුපත් වෙනවා. මේ විදිහට ස්කන්ධ ධර්ම හතරක් එකක් බවට පත් වෙලා සාමාන්‍ය සිවුන් ගැනීමක් වශයෙන් මේක ප්‍රාත්මක වෙයි. මෙන්න මේ தත්යේ ඇති පුද්ගලයාට පැහැදිලි කිතාමල්න පැහැදිලි තමාගේ සිත තුළ කිසිම සංස්කාරයක් මේක තුළින් නම් කවදාවත් ඇතිවන්නේ නැහැ. මේක නොසලී පවතින නිසා මේක අපෝක්ෂයි. අපෝක්ෂයි. අපෝක්ෂයි. කිසි දෙයක් මේක අල්ලලා නැති නිසා සියල්ලන්ගෙම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ ඉගෙන එකද ඔක්කොගේම නිදහස්ලා තියෙන නිසා මේක විමුක්තයි විමුක්තිය. මේක කිසිම සංස්කාරයක් නැති නිසා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන්නේ මෙන්න මේකයි කියලා. එවැනි කෙනෙකුට දකින්නට පුළුවන් වෙන කිසිම කෙනෙකුට අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන එකක් දකින්න පුළුවන් කමක් නැහැ. තේරුම් ගන්නටවත් පුළුවන් කමක් නැහැ. හරියටම මේකයි කියලා. මොකද අවදාව කීනකින්වත් දැකපු නැති දෙයක් ගැන අවබෝධයක් ඇති කරගන්නට හැකියාවක් නැති නිසා. එතකොට මේ පුද්ගලයාට පැහැදිනවා කියලා තමන්ගේ සිතතලා විද්‍යාව විරුද්ධ නිසා සංස්කාරය උදයි කියලා. මේ සංස්කාර ධර්මය අන්තිමට තුනේ සත්‍යයේ මරණ මොහොතේදී සම්පූර්ණයෙන්ම මේ කය දිලියාම තුළින් හෝ කර්ම ශක්තිය බිඳී යාම තුළින් නෙවෙනවා නිවෙනකොට නැවත ගැට ගැසීමක් නැති ආකාරයෙන්ම පහනක් වෙනාසියෙන් නිවෙනවා එතකොටම Tamanට තේරෙනවා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා සංස්කාර නිරුද්ධ වීම නිසා නැවත නැවත උපදවන ලබන විඥානය සම්පූර්ණ නිරුද්ධ වෙනවා කියලා. එහෙම කෙනෙක් කියන්නේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ කීනා ධාතු සම්බන්ධයෙන් කතං කරණියන් නාපරං ඉත්තත්තාරි පදානාති කිය. ඔය උගාස්සෝත්‍රයෙන් ඔය තත්ත්වෙට පත් වුණාට පස්සේ මගේ ධාතිය සියේ වුණා කලිත දෙය කළා ඒ කරන්නට දෙයක් නැහැ. භක්මචාරී ජීවිතය ගත කරන්න නිමුණායි කියලා පදානාති දැනගන්න. තමන්ම පත්තර වශයෙන් දැනගන්න. ඉතින් බොරුවට හත්තු කියනකොට කවදාවත් ඒක දැක ගන්න බෑ. ඇත්තට මෙතන ඒකට එහෙම දැක ගන්න පුළුවන්. එතකොට පැහැදිලිවම Tamanට අවබෝධ වෙනවා. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. එතනින් අවබෝධ වෙනකොටම පේනවා බුදුහාමුදුරුවෝ පරිසම්පාදයේ අන්තිමට කියපු කෑම. යමේ තස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති මෙලෙසින් තමයි මේ දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වන්නේ කියලා. එවැනි කෙනා පැහැදිලිව දකිනවා එින්හා කිසි තැනක දුක්ඛ නිරෝධයක් නැහැ. සැබෑ දුක්ඛ නිරෝධය කියන්නේ මේකමයි මේක හැර වෙන කිසිම ක්‍රමයකින් මේ දුක සම්පූර්ණ වශයෙන් සදාකාලික වශයෙන් නිරුද්ධ කරන්න බැරි බව දන්නවා. එතන තමයි දුක්ඛ නිරෝධය පිළිබඳ පැහැදිලි අවබෝධය ඇති වෙන තැන. එතකොට එයාට සංස්කාර නිරෝධයෙන් විඥානයේ නිරුද්ධ වියාම දකින්න නිසා ඊට පසු කෙනෙක්ට පසුව තියෙන ලබන පටිසම්පාද ධර්මයන්ගේ නිරෝධය ගැන අමුතුවෙන් කියන්නට හිතන්නට දෙයක් නැති බව අවබෝධ වී යනවා මොකද හේතුව අපි හිතමු ගෙදරක හැමදාම ලයිට් පත් වෙනවා හොෝගාලා ඒකේද ස්විච් එක නිමනම යනවට වැඩි දෙයින්ම ගිහිල්ලා මේ ස්විච් එක ඔෆ් කරපු ගමන් ඔක්කොම ඒක අය එතකොට අය මේක කියලා ප්‍රාණවත් අනිත්‍ය ඔප්පර කරන්න අවශ්‍යකමක් නැහැ. ඒ වගේ ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ වුණාට පස්සේ නාම රූප නිරුද්ධ කරන්න දෙයක්වත් නැහැ. සලආයතන නිරුද්ධ කරන්න දෙයක්වත් නැහැ. පස්සයක් නිරුද්ධ කරන්න දෙයක්වත් නැහැ. වේදනාවක්, සංනාවක්, උපාදානයක්, කර්ම භාවයක් නැවත නැවත ජාතියක්, සසර දුක, ජරා මරණ මොකක්වත් නිරුද්ධ කරන්නට නැහැ. පටිච්ච සමුප්පාද ප්‍රතිලෝම වශයෙන් දැක්කෙන එක පැහැදිලිව එතන කායිමන කෙනෙක් අත්දකිනවා. ඒ ඒන් ගහට අනෙක් කොටස් එයාට දකින්නට ඕනකමක් නැහැ. මොකද මෙතනින් පස්සේ ඔක්කොම ඉවරයි කියලා දකිනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි පටිච්ච සමුප්පාදයේ ප්‍රතිලෝම පැත්ත එවැනි කෙනෙක් අත්දකිනු ලබන්නේ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ඉතින් එන කෙනෙකුගේ සිත තුළ සංකෘෂිතත්තාටිතෝ සංකෘෂිත භාවයක් ඇති වෙනවා. ඒක නිසා ආවර භාවයෙන් සිතපත් වෙලා තියෙනවා. නිවස්සත් සංකේතෝ කියලා එහෙම බුදුහාමුදුරුවෝ නිදහස් කරන සාස්ත්‍ර භාවයෙන් පදේ වගෙන කියනවා මේක දීර්ඝ විස්තරය. එතකොට අන්න ඒ තත්යේ අත්දකින්නට පුළුවන් වෙන්නට ඕනේ පටිච්චසම්පාදේ පරිණියටම අවබෝධ කරගන්නට. ওই සත්‍යය හරියට අත්දකින්නකොට තමයි ඕකේ අනිත් පැත්තත් හරියට තේරෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන්නේ. නැති අය ආයෝග වශයෙන් ඔය දන්නේ දැක්කා කියලා කිසිසේත්ම කියන්නට පුළුවන් වන අය නෙවෙයි. එතකොට ඒ ආකාරයෙන් පරිසම්පාදන්නන්ගේ ප්‍රතිලෝමපත් අපි කියන්නේ මේක පස්සේ ප්‍රතිලෝමපත් අපිට අය කියන්නට අවශ්‍ය වෙන්නේ කුකුත් නෑ මේක කිව්වට පස්සේ නමුත් ඒ අවස්ථාව සුදුසු පරිදි අපි දෙකකින් කියන්නේ. එතකොට අද මේ දක්වා කියන්නේ අවිඥා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ කියන කතාවයි. විශේෂයෙන්ම පෙන්වන්න කලේ අවිද්‍යාව කියන එක සාමාන්‍ය වශයෙන් නේසින් වශයෙන් කොයි කොයි ආකාරයෙන් හිත තුළ ප්‍රයාත්මක වීම නිසා සංස්කාර ධර්මයන් ජනිත වෙනවාද ඒ සංස්කාර ධර්ම ජනිත වෙනකොට අවිද්‍යාව පත්‍ය සංඛාර මං අර කියන මේක දැක්කට පස්සේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන කාර්යයෙන් දකින්නේ එවැනි කෙනෙකුට පැහැදිලිවම පේනවා මේ සංඛාර පත්‍ය විඥාන කියන ක්‍රියාත්මක වන්නේ මෙහිමයි කියලා. ඉතින් මේ විදිහට අවිද්‍යාවෙන් සංස්කාර රැස් වෙච්ච නිසා මම වගේ කියන හැඟීමක් තියෙනවා අල්ලාගෙන සිටිනවා ලෝකේ රැඳී සිටීමේ භවයේ ආශාවක් තියෙනවා දුක්ඛ සත්‍ය දැකලත් නෑ සමුදය සත්‍ය දන්නෙත් නෑ නිරෝධ සත්‍ය හරියට දන්නෙත් නෑ මාර්ග සත්‍ය වැඩිලත් නෑ හරියට සියල්ල අතහරින්නටත් බෑ ඉතින් මරණ මොහොතකට සිටේ තියෙන භව ශක්තිය නිරුද්ධ කරන භව ශක්තිය කියන්නේ නිරායාසයෙන් සිටී කියලා යන්නේ ශක්තිය අර විමුක්ත සිතක් ඇති කෙනාගේ සිත තුළ කිසිම සිතේල නිරායයෙන් ගලන්නේ නැත්නම් භව ශක්තිය උපාදාන පත්‍ය භවෝ කියන ලක්මනනේ උපාදානයේ ස්වභාවය තියෙනවා භවපත්‍ය ආදී නැති කිරීම තියෙනවා කියලා දැන් මෙතන උපාදාන නිරෝධ භව නිරෝධ උපාදාන නිරෝධ කර්ම භව නිරෝධය මම කියන්නේ කලින් මේ උපාදාන ඔක්කොම නිරුද්ධ වෙනවා කියන්නේ. එතකොට මේ උපාදාන නිරුද්ධ වෙලා නැති නිසා සිතකල සිතේ ගලා යෑමේ ශක්තිය තියෙනවා සිතේ ගලා යෑමේ ශක්තිය කියන්නේ භව ශක්තිය කියලා. මේ භව ශක්තිය පවතින ඒ වචනේ මගේ එකක් පොතේ නැහැ. ඒතකොට භව ශක්තිය තිබෙන නිසා මරණ මොහොතේ එකපාර සිත පහනක් වෙනවාසේ නිවන්නට බෑ. ඒකට සම්බන්ධ මේ සම්බන්ධ මේ පැවතගෙන පැවතගෙන සිතේ පරම්පරාවක් යනවා. ඒක එකපාර මේ බින්දරක් එකපාරට වතුරක් දාලා නිවනවා වගේ නැත්තටම නැති වෙන නිවල දාන්න බෑ. ඒකට අනුකූලවනේ ඒකට සම්බන්ධ වෙන ඊළඟ පිට කොහේ හරි පහළ වෙනවා මේ ජීවිතේ ඒක අල්ලගෙන මේ ජීවිතේ පංචස්කන්ධය අල්ලගෙන ඒක පහළවන්නට බෑ ඒ ජීවි ජීවිතේ ශක්තිය නිරුද්ධ වෙන නිසා ඒක නිසාක වෙන තැනක කොහේ හරි පහළ වෙනවා ඉතින් මෙතනින් මැරෙනවා තව තැනක ප්‍රසන්න විඥානය ගිහිල්ලා පහළ වෙනවා අන්තර භවයේ හරි කොයි භවයේ හරි ඉපදලා නැවත ප්‍රසන්නයක් ගිහිල්ලා ජනිත වෙනවා මේක දකින්නට බෑ සාමාන්‍ය ලෝක සත්‍යයක් ඉතින් මෙන්න මේ தත්ය අවබෝධ කරගන්න නම් අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ කියන එකක් දකින්නට ඕන. නැති කෙනෙකුට බෑ කියන සාපේ අවබෝධ ප්‍රකාශ කිලේ අවිද්‍යාව තුළින් සිං වශයෙන් චිත්තතර ක්‍රියාත්මක වන අවිද්‍යාව තුළින් කොයි කොයි ආකාරයෙන් මේ කුසල කුසල සංඛාර නැත්නම් කායික වාචික මානසික ක්‍රියා සංඛාත කුසල කුසල සිදුවන ධර්මතාවය ක්‍රියාත්මක වෙනවාද ඒ ඒක ක්‍රියාත්මක නොවන්නේ කොයි ආකාරයෙන්ද එසේ නොවනකොට අවිද්‍යාව නිරුද්ධ කරනකොට නිදහසිත ඒ නිදහසිත නිසාම සංස්කාර නිරුද්ධයි සංස්කාර නිරුද්ධ වෙනකොටම නැවත උත්පත්තියක් ඇති නොවන ආකාරයෙන් දකින්නේ කොහොමද කියන කාරණාවයි. මේ මේ ධර්මය මෙයට තරම් ප්‍රයෝජනක් නොවන්නටත් පුළුවන් සමහරවිට තේරුම් ගන්නවා. විශේෂයෙන්ම කවදා හෝ දවසදී මේ ධර්මය මෙයට අත්දකින්න ලැබේවා කියලා ආශිර්වාද කරන මේ දේශනාවෙන් ඉදිරියට